භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සාරාණීය පූජනීය උපෝසත දවසක් වශයෙන් මේ නවම්පොර 15ක් බොහෝ දවස හඳුන්වන්න පුළුවනි. නවම්පොර 15ක් බොහෝ දවස සරුවක්යන් වහන්සේ බුදුබාට පත්වීමෙන් නම් වෙනි 15ක පෝය වුණා. ඒ වෙනකොට අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දවස් සවස් වරුවේදී සෞකලෙස් නසා මහරහත් භාවයට පත් වී වදාළා. එසේම නික්ලේශී මහරහතන් වහන්සේලා 1250 රජගහ නුවර වේළුවනාරාමයට සම්ප්‍රාප්ත වුණා. ඒ දවසේදී සරුවක්ඥන් වහන්සේ චතුරංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතය ඉදිරිපිටේ පළවෙනි වරට උපෝසත විනය කර්මයේ සිද්ධ කළා. චතුරංග සමන්වාගත කියලා කියන්නේ ආරාධනයක් නොමැතිව 1250ක් රහතන් වහන්සේලා සම්ප්‍රාප්ත වීම එකක්. සීල දෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් චෛත්‍ය උපසම්පදා ලබාගත් පිරිසක් වීම දෙක. එසේම ඒ දවසට හරියටම මාඝ පෞර්ණිමේ කියන නක්ෂත්‍ර උදාව සිදුවීම. එසේම ඒ සංඝ පිරිස ත්‍රිවිද්‍යා සත් අභිඥා චතු පටිසම්මෙදා ඥානලාභී රහතන් වහන්සේලා වී මේ කරුණු හතරක් එකතු වෙලා ඒ දවසේදී අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවෙන් උපෝසත විනී කර්මයේ සිද්ධ කොට අවසානයේදී සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යාන දෙනම වහන්සේට අග්‍රස්ථාවක තනතුරු පවරාදී වදාලා මේක විශේෂ සිදුවීමක්. තවත් කාරණයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව තුන්වෙනි ධර්ම සංගායනාවේ ආරම්භයේ විශාලා මහනුවර අශෝකාරාමේදී දහසක් මහරහතන් වහන්සේලා විසින් සිදු කිරීමට පටන්ගත් දිනය හරියටම නවම්පුර පසළොස්වක් බොහෝ දවස. අපේ සාරුවක්ඥන් වහන්සේ 45 වසරක් ලොවට වැඩසැලසලා සූවිසි අසංඛ්‍යය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා මඟඵල නිවනේ පිහිටුවලා පරිනිර්වාණයට පත්වීමට පෙර ආයුෂාස්කාර හත්කරීමේ සිද්ධිය මහා පෘථිවි කම්පා වූ සිද්ධිය හරියටම මේ නවම්පුර පසළොස්වක් පොහොව දවස. මේ විදිහේ ආශ්චර්ය සිදුවීම් වලින් කෝජනීයත්වයට පත් වූ උපෝසත් දවසකයි අද අපි මේ ධර්ම සාකච්ඡාව. විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාව හඳුන්වන්නේ සද්ධර්ම වර්ෂාව. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා වඩන්නේ ඇයි? එමකින් අපේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? මෛත්‍රී භාවනා වඩන්නේ කෙසේද අපට පැහැදිලි කර දෙන්න. මෙහිදී අපට ඉදිරිපත් වී තිබෙන ආරාධනා සහිත ප්‍රශ්න පාලාවේ පළමු යන්න මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේද? මෛත්‍රී භාවනාව නමින් හැඳින්වෙන්නේ බ්‍රහ්ම විහාර භාවනා හතරේ පළමු යන්නයි. බ්‍රහ්ම විහාර භාවනා තියෙනවා හතරක්. මෛත්‍රී බ්‍රහ්ම විහරණය, කරුණා බ්‍රහ්ම විහරණය, මුදිතා බ්‍රහ්ම විහරණය සහ උපේක්ෂා බ්‍රහ්ම විහරණය නමි. එයින් මේ මෛත්‍රී බ්‍රහ්ම විහරණය ඊ타මාත්ම උතුම් භාවනා මාර්ගයක්. අපේ සරුවක්ඥන් වහන්සේ මේක පාරමිතා වශයෙන්ම පූර්ණණය කළා තියෙනවා. ඒ වගේම මෙයින් ධ්‍යාන සමාධි සමාපatti උපදවාගෙන තිබුණා. ඒ වගේම සරුවක්යන් වහන්සේ දිනපතා තුන් ලෝකේට මේ මෛත්‍රී චිත්ත කරංග ධාරා විහිදුවාගෙන වැඩ ඉන්නවා. මේ මෛත්‍රිය පුදුමාකාර උසස් ගුණයක්. මේ මෛත්‍රිය චිත්තසංතානයේ පුරුදු කිරීමෙන් විශේෂ ආනිසංස අපට ලබන්න පුළුවන් එදිනෙදාම. එතකොට මෛත්‍රිය මෛත්‍රී කියලා හඳුන්වන්නේ පාලි භාෂාවේ මේක වචන කීපකින් දක්වනවා මෙත්තා මෙත්තායන ආදි වශයෙන්. මිද සිනීහනේ කියන ධාතුවකින් හැදිච්ච වචනයක් තමයි මෙත්තා මෙත්ති මෙත්තායන ආදි වචයෙන් හඳුන්වන්නේ. ඒ සඳහන්වන්නේ තමන්ගේ සිත ඊ타මාත්ම සංසුන් මුරුදු සිතක් බවට පමුණවාගෙන අන් අයගේ හිතසුව පිණිස තමාගේ පිරිසුදු සිතේ ශක්තියේ පැවැත්වීම තමයි මෛත්‍රිය භාවනාව නමින් හඳුන්වන්නේ. පරිණීමෙත් සූත්‍රයේ සඳහන් වෙනවානේ මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කි. එක දරුවෙක් ඇති මව් කෙනෙක්, එක දරුවෙක් ඇති පිය කෙනෙක් ඒ දරුවාගේ අභියෝගදී සඳහා යම් තාක් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය සියල්ල යොදවන්නේද? ඒ වාගේ එවම්පි සම්භූතේසු මාන සම්භාවය අපරිමාණ. ඒ වගේ සෑම සත්වයන් වෙත ඒ කරුණාවන්ත මව කෙනෙක්, පිය කෙනෙක්, දරුවෙකුට හිතසුව පතන්නාසේ සීළු සත්වයන් අප්‍රමාණව මේ මෛත්‍රී සිත පැවැත්විය යුතුයි කියලා කරණීයමෙත් සූත්‍රයේ සත්‍ය නිගාසාවෙන් උගන්වනවා. එහිදී හැඳින්වෙන්නේ යම් කිසි කෙනෙකුට ආදරය කියලා මේ ආගසිතින් නැත්නම් ආශාසිතින් හිතක් හිතීම නෙමෙයි. ඔහුගේ සිදුණුව පැතීම, ඔහුගේ ආයුෂ, වර්ණ, සැප, බල, ඥාන දිනුව දැකීම. පැතීම. එවාගේම ගුණය, නුවණ, ධනය, ධාන්‍ය, යසස, ඉසුර, සැප සම්පත් මේවා ප්‍රාර්ථනා වශයෙන් සිතේ පුරුදු කිරීම. එතකොට මේ විදිහේ එපමණක් නෙමෙයි ඒ තමන්ගේ මෛත්‍රියට ලක් වෙන අයගේ සිත් සතන් තුළ දේශය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පටිඝසඤ්ඤය ඇති නොවේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාව. මේක සැබවින්ම අර සිතින් සිතට දෙන පුදුමාකාර ආනිසංසයක් ඇති මේ සිත් පැවැත්මක්. මෛත්‍රී මෛත්‍රී කියලා හඳුන්වන්නේ. තමාගේ හිත ඉස්සර වෙලා මුරුදු කරගන්නවා මෛත්‍රියෙන් පොරව ගන්නවා. ඊළඟට අන් අයගේ සිතට ඒ විදිහේ මෛත්‍රිය එවාගෙම සිනිඳු බවක් හිතවත් බවක් ඇති කරවීම මේ මෛත්‍රියෙන් සිද්ධ වෙනවා. සතෙකුට උනත් නිතර නිතර මෛත්‍රිය කරනවා නම් ඔහු නපුරුකම් අත්හැර දාලා යහපත් සතෙක් බවටපත් වෙනවා. මේ වාගේ පුදුම දෙයක් මෙහි දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේම මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කළා තියෙනවා ආදරයෙන් නිතර නිතර බහුල වශයෙන් මෛත්‍රිය වැඩුවා නම් මෙලොවම ආනිසංශ 10ක් ලැබෙනවා. පරලොවදී විශේෂ ආනිසංශයක් ලැබෙනවා කියලා. ඒක තියෙන මහා ආනිසංශය. මෙලොව වශයෙන් සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රේමනාප වෙනවා, මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වසවිස අවියාවුද ගිනි විපත් වලකිනවා මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා සිතේ සමාධිය වහවහ ලැබෙනවා මරණාසන්න මොහොතේදී පවා හෝම හොඳ සිහිනුවණින් ඉඳ සමර්ථ වේවා. මේ මෙලොව වශයෙන් ලැබෙන සුළු ආනිසංසයක්. මේට වඩා තවත් ආනිසංස රාශියක් ලැබෙනවා. පරලොව වශයෙන් තින් ධ්‍යාන වැඩුවා නම් මෛත්‍රියෙන් බමලුව. ඉතින් මෙහිදී මේ ආනිසංසල් ලැබෙන පිණිසයි මේ මෛත්‍රී භාවනාව වඩන්නේ. මෛත්‍රී භාවනා වඩන්නකොට පුළුවන් අනිත් සියලෝම සමත භාවනා වඩන්න. මක්නිසාද මෛත්‍රී භාවනා වැඩිමින් සිතේ නීවරණ යටපත්ව චිත්ත සමාධිය ධ්‍යාන බාට පැමිණවීම නිසා ඕත පුළුවනි බ්‍රහ්මවිහාර භාවනා හතරම වඩන්න පුළුවන්. එවාගෙම කසින භාවනා 10ම වඩන්න පුළුවන් අසුභ භාවනා 10ම වඩන්න පුළුවන් අරූප සමාපatti වඩන්න පුළුවන් එවාගේ මානපාන සති, කායගත සති ඒවා වඩන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රී භාවනාවක් සීල භාවනාවන්ට පදනම් වෙනවා. එන්න මේක නිසා මේක බෞද්ධ අබෞද්ධ ભેදයක් නෑ. මේක ආනිසංශ එකින් එකට විස්තර කරනවා නම් විශාල ප්‍රමාණික සාධක සහිත විස්තර කරන්න කරුණු තියෙනවා. මෛත්‍රී භාවනා වඩන ආකාරයේ විශේෂයෙන් අත දැනගන්නට ඕන. මෛත්‍රී භාවනා වැඩිීමේදී තමන්ගේ සිත පළමුවෙන් පිරිසිදු කරගන්න ඕනේ. ඉස්සෙල්ලා සීලය පිරිසිදු කරගන්නවා. ඒ වගේම අත්පා මූණකට දෝහණය කරගෙන විවේක තැනකට වී පහසු විහරණින් වාඩි වෙලා තමන්ද බොහෝ වේලාවක් මෛත්‍රී කරගන්නවා. තමන්ද මෛත්‍රී කරන්නේ ධ්‍යාන වැඩෙන්න නොවේ. ධ්‍යාන වැඩෙන්නේ තමන්ද මෛත්‍රී කරලා. ඊළඟට තමන්ගේ සිත මෛත්‍රීන් පුරවාගෙන අන් අයට මෛත්‍රිය කරනු පිණිසයි ඒ විදියට මේ සාක්ෂි පිණිස තමන්ට මෛත්‍රිය වඩන්න. විශේෂයෙන් මේ මෛත්‍රිය වැඩි වීම සඳහා අනුපිළිවෙලක් තියෙනවා. අත්තනි හිත මධ්‍යස්සේ අහිත්තේක චතුබ්බිදි. මෙන්න මේ ක්‍රම හතර අනුගමනය වෙන්න ඕන. පළමුවෙන් තමන්ද මෛත්‍රිය කරනවා. ඊළඟට තමන්ගේ දෙමව්පියන්, ගුරුවරුන්, කල්යාණ මිත්‍රයන් වැනි සම්භාවනීය ගරු කටයුතු හිතවතුන් ඉස්සලා මෛත්‍රී කරන්නට ඕනේ. ඊළඟට මධ්‍යස්ථායක මෛත්‍රී කරන්න ඕන. ඊළඟට තමන්ට විරුද්ධකම් කරන කෙනෙක් ඇතොත් ඒ ඇත්තන්ද මෛත්‍රී කරන්න ඕන. මේ විදිහට මේ මෛත්‍රී අනුපිළිවෙලින් වඩන්නේ. ජීවත් වෙන කෙනෙකුට මොන මෛත්‍රී වඩන්නේ. මේ පරිලෝකීය කෙනෙකුට මෛත්‍රී වැඩුවාට වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන වැඩෙන්නේ නැහැ. දැන් තමන්ට තමන් මෛත්‍රී කරගැනීමේ ක්‍රමය අපේ ත්‍රිපිටක ධර්මයේ බහුල වශයෙන් විස්තර කරලා තියෙනවා වචන කීපයක්. දැන් කරණීයමෙත් සූත්‍රයේ වචන තුනකින් මෛත්‍රී වඩන හැටි පෙන්නලා තියෙනවා. ඒ වගේම කඳ පිළිච්ඡේ තව ක්‍රමයක් හඳුන්වනවා. තවත් මේ මෙත්තානිසංස සූත්‍රවල තවත් ක්‍රමයකට හඳුන්වනවා. ඒ සියල්ල සම්පින්දණය කොට තුම්පිටකයටම සාධාරණ අර්ථකථාවක් වන විසුද්ධි මාර්ගයේහි පහදා දීලා තියෙනවා බොහොම පැහැදිලි දෙක. එහිදී විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වැඩිීමේදී පද හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් කමන්න තමන් මෛත්‍රී කරගන්නකොට පාළි වචන ගන්නවා නම් අහං අවේරෝ හෝමි අහං අභ්‍යාපජ්ජෝ හෝමි අහං අනීගෝ හෝමි අහං සුඛියස්ථානම් පරිහරාමි කියලා කමන්ද මිස් කරගන්නවා ඒ පද හතරේ සිංහල තේරුම මම තරහ නොවේමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි වෙමි වෙමි කියන වචනේ තමයි Tamande කියාගන්නේ මම වෛර නොවෙම්වා තරහ නොවෙම්වා එහෙම කියන්නේ නැහැ මොකද කාරණේ Taman සාක්ෂි පිණිසයි මේ Tamande තමන් මෛත්‍රී කරගන්නේ මම වෛර නැහැ මම තරහ නැහැ මම නිරෝගී මම සුවපත් ඒ වචන හතරෙන් කියන්නේ එක තේරුමක් මොකද්ද මගේ සිතේ තරහක් නැහැ ද්වේෂයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, පරිගැනීමේ චේතනාවක් නැහැ, නපුරුකමක් නැහැ. ඒකයි මේ තේරුම. ඒකට වචන හතරෙන් මේ කියන එක තේරුම තමයි. අර Tamanda ප්‍රිය වචනයක් පළමුවෙන් තෝරා ගැනීමට වචන හතරක් ගන්න. ඊළඟට මේක ධ්‍යාන බවට දියුණු කර ගැනීමේ අනුපිළිවෙල මෙහෙමයි. දැන් තමන්ගේ මව්තුමිය, තමන්ගේ පියාණන් වහන්සේ, තමන්ගේ ගුරුවරයා තමන්ගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් තමන්ට උපකාරී වූ බොහෝ උපකාරී වූ ගරුත්වයෙන් උපකාර වූ තුමෙක් ඉන්නවා නම් එතුමා තමන් ඉස්සරහා ඉන්නේ නැටි හිතා ගන්න ඕනේ. ඉස්සරහා හිතාගෙන බොහෝම ප්‍රසන්න සිතින් සතුටු සිතින් ඉන්න වෙලාවක් වගේ හිතාගෙන ඔහුගේ නලාකාරය දිහා හිත යොදා ගන්නවා. නලාකාරය දිහා හිතින් බලාගෙන දැන් අපේ මේ තමන්ගේ මෑණියන්ට නම් මගේ මෑණියෝ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා කියන වචනේම භාවිතා කරන්න ඕන පද හතර කියන්නේ නැතුව. ඒකෙන් ධ්‍යාන බාටම ගන්න පුළුවන්. තවත් දුරට ඊළඟ පදේ මගේ මෑණියෝ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේ ඒකම භාවිතා කරන බොහෝ වාරයක් ඒකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා ඊළඟට තුන්වෙනි වචන ගන්නකොට මගේ මෑණියෝ නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා කියලා ඒ විදිහට බොහෝ වාරයක් ඒ එක වචනේ පාවිච්චි කරන්න ඕනේ. හතරවෙනි වචන වශයෙන් මගේ මෑණියෝ සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා ඒ වචනම භාවිතා කරනවා. මේ කියන්නේ බොහොම කෙටියෙන් හඳුන්වන්නේ. මේක අනුපින වෙල කියනකොට මේට වඩා විස්තර වශයෙන් කියවුතු තියෙනවා. ඊළඟට තමන්ගේ සියතුමා ඉන්නවා නම් සියතුමාටත් ඒ වගේම එක එක වචනයක් බොහෝ වාරයක් ඉතින් කියවලු. ඊළඟට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාටත් ඒ විදිහට කොහොම දහ දෙනෙක් විතර වෙන වෙනම අරගෙන කල්යාණ මිත්‍රයන්ද මෛත්‍රී කරනවා. ඊට පස්සේ දහ දෙනාම එක්කාසු කරලා හිටි. දහ දෙනා එකට කණ්ඩායමක් හැටියට හිතාගෙන මගේ මේ කල්යාණ මිත්‍රෝ වෛර නොවෙත්වා බහුවචනේ වෛර නොවෙත්වා තරහ නොවේත්වා නිදුක් වේත්වා නිදුක් නිරෝගී වේත්වා සෝපත් වේත්වා වචන හතර එකක් ගානේ වෙන වෙනම වැඩි වේලාවක් භාවිතා කරන්න ඕනේ ඊළඟට ගන්නවා මධ්‍යස්ථ කුජ්ජලී මධ්‍යස්ථ කුජ්ජලේ කියන්නේ Taman උපකාර කරලත් නැහැ අපකාර කියන්නේ කරදර කරලත් නැහැ මධ්‍යස්ථයි එවන්නකෝ ඉස්සරහා ඉන්නේ අපි හිතාගෙන හොටත් අර වගේ මෙතුමා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා ඒ වචනේ බොහෝ වේලාවක් ඊළඟට තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා ඊළඟට නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා බොහෝ වේලාවක් ඊළඟට සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා බොහෝ වේලාවක් මේම මධ්‍යස්ථ කුජලයන් එක්කෙනා එක්කෙනා බැගින් 10 දෙනෙක් විතර හිතින් අරමුණු කරගෙන 10 දෙනාටම එකට වඩනවා මේ පින්න තුන් නැත්නම් මේ මගේ මධ්‍යස්ථයෝ වෛර නොවේත්වා වෛර නොවේත්වා වෛර නොවේත්වා ඒ විදිහට බොහෝ වාරයක් එක එක වචන අරගෙන භාවිතා කරනවා ඊළඟට තමන්ට යම් කිසි අවඩක් කරේ තමන් කෙරෙහි මෛත්‍රියක් නැති මේ විරුද්ධකම් කරන හිතයටින් හරි අමනාපකම් දක්වන අය ඉන්නවනම් ඒ ඇත්තෙක් ඉස්සරහින් නැටි හිතා ගන්න හිතාගෙන ඔහුටත් ඔරාගේ මේ මගේ මේ පසමිතුරා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සෝපත් වේවා සෝපත් වේවා සෝපත් මේ විදිහේ කොහොම කරේත් මෛත්‍රිය වඩනවා හැබැයි මේ එක එක වචනයකින් පින්නතුනි රූප ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන් ප්‍රථම ධ්‍යානෙ ද්විතිය ධ්‍යානෙ තෘතිය ධ්‍යානෙ උපදවන්න පුළුවන් එක වචනයකින් එක පුජ්‍යලයක ආරම්භ කරනවා ඒක පුජ්‍යලයක උදෙසා ධ්‍යාන 12ක් උපදවන්න පුළුවන්. කණ්ඩායමක් අරමුණු කරනත් එහෙමයි. ඒ විදිහට දැන් තමන්ගේ කල්යාණ මිත්‍ර හිතමිතුරන් ධ්‍යාන වඩනවා, ඊළඟට මධ්‍යස්ථාන ධ්‍යාන වඩනවා, ඊළඟට සතුරන් ධ්‍යාන වඩනවා. මේ අවස්ථා තුන දැන් සමාන බාටපත් කරගත්තා නම් ඒකට කියනවා සීමා සම්භේදය කියලා. සීමා සම්භේදය කියන්නේ සීමාවක් දැන්නේ මේ හිතවතා මදහසා හිතවතා කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. හැම දිනාටම සමසේ මෙත් භාවනාවෙන් ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. ඊළඟට මේක පතුරවන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින්. දැන් ඉන්න තමා නිවසක. තමන්ගේ නිවසේ ඉන්න බොහෝ සත්වයෝ කුරු කුහුඹුව පවා ඉන්නවා. ඇහැට පේන නොපෙනෙන බොහෝ දෙනා ඉන්නවා. ඒ සියලු සත්වයන් අන්න මේ නිවසේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා එවාගේ ඒකෙන් ධ්‍යාන මට්ටමටම වඩනවා. තරහන වේත්වා තරහන වේත්වා තරහන වේත්වා ඒකිනුත් එහෙමයි. නිදුක් නිරෝගී වේත්වා නිදුක් නිරෝගී වේත්වා ඒ වචනිනුත් එහෙමයි. සුවපත් වේත්වා සුවපත් වේත්වා කියන තමන්ගේ නිවස ආරමුණු කරගෙන ඉන්නේ කර නිවසේ ඉන්න සත්‍යයක්. ඊළඟට තමන් ඉන්නේ වත්තක් තියනවා නම් නැත්තම් භූමි ප්‍රමාණයක් ඉන්නේ ඒ ප්‍රදේශයේ ඊළඟ තමයි කියවන ඒ ප්‍රදේශයේ සියලු සත්‍යයන්. ඊළඟ තමන් ඉන්නේ ගමේ සියලු සත්‍යයන් දාරවාගේ මෛත්‍රී කරනවා. ඊළඟ තමන් ඉන්න නගරේ සීළු සත්වයන්ව මෛත්‍රී කරනවා. ඊළඟට තමන් ඉන්න රටේ දැන් ලංකාව වෙන ලංකාවේ සීළු සත්වයන්ව මෛත්‍රී කරනවා. හැබැයි මෙහෙම ඈතට ඈතට හිත විහිදුවන්න ඕන හිත ඉහළට අරගෙන ඒක මෛත්‍රී ධ්‍යානලාභියට පුළුවනි. ඉහළ ඉඳගෙන බලාගෙන ඉන්න හැටියට දැන් වඩන්නේ. එතකොටයි අරමුණු කරගන්න පුළුවන් මේ භූමි ප්‍රමාණය. ඊට පස්සේ මේ ආසියාතික රටවල් ජම්බුද්දීප කියලා හඳුන්වනවා. ජම්බුද්දීප වාසී සිළු සත්‍යයන් ඒ වාගේ වඩෙනවා. ඊළඟට මේ මුළු සක්වලෙට මුළු සක්වල කියවුවාම ඉතින් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූප ලෝක 4 සහිත භූමියේ ඔක්කොම අයිති වෙනවා 31ක්. ඉතින් මේ මුදුන වගේ හිත අරගෙන තමයි වඩන්න වෙන්නේ මේ සක්වලට. ඇත්ත වශයෙන් හිත දියුණු වෙන්නේ දියුණු වෙන්නේ ඒක බොහෝම රසවත් බොහෝම සැපදායක බොහෝම පීඩාවක් වගේ බවටපත් වෙනවා. කරම්ම බොහෝම සතුටුදායක භාවනාවක් වෙනවා. ඊට පස්සේ දිශාවලට වඩනවා. දිශා නැගරන දිශාවට හිත යොදලා මේ නැගරන දිශාවේ සීල සත්‍යෝ වෛර නොවේත්වා වෛර නොවේත්වා වෛර නොවේත්වා එකෙන් ධ්‍යාන උපදවනවා. තරහන වේත්වා තරහන වේත්වා තරහන වේත්වා එකෙන් ධ්‍යාන උපදවනවා. එවාගෙම නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා එකින් ධානය කුදුව. සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් වෙත්වා එකින් ධානය කුදුව. මේ විදිහට දිශා 10ට දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටහිර අනු දිශාව, උතුරු අනු දිශාව, යට දිශාව, උඩ දිශාව. ඒ ඒ දිශාවලට මේ එක එක සත්ව කොටස් වලට මෛත්‍රී ධ්‍යාන 12 12 වඩන්න පුළුවන්. ඊළඟට තවත් දුරට සත්ව කොටස් 12ක් හඳුන්වනවා මේ විසුද්ධි මාර්ගය. සත්‍යෝ කියන එක වචනයයි. ඊළඟට ප්‍රාණීහු, භූතයෝ, පුද්ගලයෝ, ආත්ම භාවයත්තු, ස්ත්‍රීහු, පුරුෂයෝ, ආර්යෝ, අනාර්යෝ, දෙවියෝ, මිනිසයෝ, පිනිපාතික සත්වෝ කියලා කොටස් 12ක් තියෙනවා. එක එක කොටසයකට මෛත්‍රී ධ්‍යාන 12 12 බැගින් වැඩෙනවා. ඕවා කොහොම එකතු වෙනකොට මෛත්‍රී ධ්‍යාන 528ක් වැඩෙනවා. සැබවින්ම මේ භාවනාව හරීම මේ භාවනාවේ ධ්‍යාන ක්‍රීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. තරම්ම සැපදායකයි. මෛත්‍රිය වඩන්න වඩන්න කුජලයාගේ సంతානය මෛත්‍රියෙන් පිරීලා පිරීලා ගිහින් හද సంతාන බොහොම ප්‍රසන්න වෙනවා. හද సంతානයේ ලේ ධාතුව රන්වම් පාට ඇති වෙනවා. රන්වම් පාට ලේ ධාතුව නිසා මුළු ශරීරයේ හැපෙතින්ම මේ වර්ණවන්ත වෙනවා. වර්ණවන්ත වගේම එහි රශ්මියක් කිරණක් පිට වෙන්න පටන් ගන්නවා. අසල් වාසීන්ද පවා එක දැනෙනවා. සිසිලක් දැනෙනවා. ඒ අචේතනික වස්තුන් දපවා මේ මෛත්‍රී චිත්ත තරංගවල තියෙන රශ්මි ධාරා පිහිට වෙනවා. නපුරු සතුන් සංසිඳනවා. ඒ වගේම නපුරු පුද්ගලයන් මුතු මුරුදු භාවයටපත් වෙනවා. කොයි විදිහේ නිසාම ආනිසංස 10ක්ම මේ ජීවිතේ තමන්ට ලැබෙනවා. මෙන්න මේ සලස්ම අනුව මෛත්‍රිය වඩනවා නම් ඕනෑම කෙනෙකුට මේ ජීවිතේම සැප ජීවිතයක් බවට පමුණවා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන් පරලෝක ගමනේදී මෙහි ආනිසංස වශයෙන් ප්‍රමාණ දිව්‍ය මානුෂ බ්‍රහ්ම සම්පන්න ලැබෙනවා. අපේ කරුවක්යන් වහන්සේ වනගතව පෞස් ජීවිතයක් ගෙවන කාලෙක සත් අවුරුද්දක් මෛත්‍රියේ වඩලා මහා කල්ප අටක් ආභස්සර බඹතලේ බ්‍රහ්ම සම්ප්‍රත් වින්ද වාර 500ක්ම සත්විත රජ වුණා වාර 300ක්ම සග්ගව රජ වුණා තවත් අපමණ ආනිසංස ලැබිලා තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේටත් එහෙම ලැබිලා තියෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේ ස්වර්ණකාම කුමාර කාලේ ওই මෛත්‍රී බලයෙන් මුළු වනාන්තරයේම සත්‍යෝ ඕනෝ සංසිඳීමටපත් වෙලා තිබුණා. ඒ වගේම ධර්මාශෝක රාජ සමයේ මහා අස්සගුත්ත මහ රහතන් වහන්සේ මහා වක්කමේ ආරම්භයේ මුළු පලාතම සීල සත්වෝ සමගයටපත් වෙලා තිබුණා මෛත්‍රී බලය. මේ වාගේ ආනිසංසය දිනගාමින් දෙන්න පුළුවන් ඊ타මත්ම උතුම් භවනා මාර්ගයක් මෛත්‍රී භාවනාව තුළ අපි බොහෝම කරුණාවෙන් හඳුන්වනවා මේක අපි වඩන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ අසුභ භාවනා වඩන්නේ කුමක් සඳහාද? එයින් අපට ලැබෙන ප්‍රයෝජන කුමක්ද? අසුභ භාවනා වඩන්නේ කෙසේද? පැහැදිලි කර දෙන්න. ත්‍රිවන් සරණයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පමණක් ලැබෙන විශේෂ භාවනාවක් මේ ද්වත්ින්සාකාර අසුභ භාවනාව. මේකට කියන්නේ සවිඥානික අසුභ භාවනාව කියලා. මේ සවිඥානික අසුභ භාවනාව සම්බුද්ධ ශාසනයේ මුල ඉඳලාම දැන මූල කර්මස්ථානයක්. ත්‍රිපිටක ධර්මයේ හැම තැනම විස්තර කරලා තියෙන භාවනාවක්. මේ භාවනාවේ ආරම්භයේ විශේෂ වශයෙන් දැන ගැනීමට ඕන මේ භාවනා කරන්න ඉස්සර අපේ කේසා ලෝමා නඛා දන්තා ආදී කොට්ටාස 32ක් තියෙනවා 32 කරුණු පහක් ඉගෙන ගන්න ඕනේ. කරුණු පහක් ඉගෙන ගන්නවා කරුණු හතක් ඒකේ පුහුණු වෙන්න තියෙනවා. ඒ කියන්නේ වන්නතෝ, සංඨානතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ, වචසා, මනසා කියන කරුණු හත. එක එකක් ගන්න දැන් කේශා කියන හිස එකේ ගැන නම් වර්ණතෝ එක පාට ඉගෙන ගන්න ඕනේ. සංඨානතෝ හැඩහුරුකම ඉගෙන ගන්නට ඕනේ. දිශතෝ ශරීරේ නාභියෙන් උඩ නාභියෙන් යට කියලා උඩ යට දෙදිශාවෙන් දිශාව දැනගන්නට ඕනේ. ඊළඟට ඕකාශතෝ ඒ පිහිටි තැන ඒ කේසා තියෙන පිහිටා තියෙන තැන ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම පරිච්ඡේදතෝ ඒකේ ඉම තේරුම් ගන්නට ඕනේ. වචසා වචනෙන් සජ්ජහානා කිරීම දැනගන්නට ඕනේ. මනසා සිතින් සජ්ජහානා කිරීම දැනගන්නට ඕන ඉගෙන ගන්නට ඕනේ. ඒ සඳහා ගුරු උපදේශ ලබාගෙන එකක් එකක් ගානේ මේ වර්ණ සංඛාන දිසා ඕකාස පරිච්ඡේද ඉගෙනගෙන ඒකේ තියෙනවා සත්‍යහානා කිරීමේ පිළිවෙලක්. ඒකට කාල කාලයේ වශයෙන් ගන්නවා නම් අත වශයෙන් මාස 6ක් යනවා වචනින් කියවන්නේ. හිතින් කියවන්නත් මාස 6ක් ගත වෙනවා. හැබැයි මේ මාස 6 ඇතුළත සමහර අයට මඟපල් නිවන් ලබන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙහිදී මේ සත්‍යහානා කරන පිළිවෙල මෙහෙමයි. දැන් අපි කේශා ඉඳලා මුත්තන් දක්වා අනුපිළිවෙලින් දවස් 5ක් වචනින් කියවනවා අධික ශබ්දේ නැතුව තමන්ඩ පමණක් ඇහෙන්න. කේසා ලෝමා නඛා දන්තා රචෝ මන්සං ආහාරු අට්ටි අට්ඨිමින්ජා වක්ඛං අදයන් යකනං ඉලෝමකම් පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හම් පුම්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු පසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං කියලා අනුපිළිවෙලින් 15ක් වචනින් කියවනවා ඊළඟට ආපසු පටිලෝම වශයෙන් ඒකම 15ක් කියවනවා මුත්තං ඉඳලා කේසා දක්වා ඊළඟට දවස් 10ක් ගතවන ඊළඟට මුල සිට අගටත් අග සිට මුලටත් දවස් 5ක් කියවනවා. ඒකට දවස් 15ක් ඒ ටික කරනවා. ඊළඟට කේසා ඉඳලා තචෝ දක්වා කොටස් මේ පහ තච පංචකය කියලාගෙන තච පංචකේ කේසා ලෝම නඛා දන්තා තචෝ කියන විදිහට දවස් 5ක් මේක කියවනවා. ඊළඟට තචෝ දන්තා නඛා ලෝම කේසා කියලා ආපස්සට දවස් 5ක් කියවනවා. ඊළඟට මුලසිතාගතත් අගචිතමවටත් ඒ කොටස් පහ කොටස් පහක් කියවෙනවා. දැන් මාසයක් ගත වෙනවා කොටස් දෙකට. ඊළඟට ගන්න වක්ක පංචකේ මාංශං නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං කියලා අනුපිළිවෙලෙන් මේ පහ පමණක් දවස් පහක් කියවෙනවා. ඊළඟට වක්කං අට්ටිමින්ජා අට්ටි නහාරු මාංශං කියලා මේ පහ දවස් පහක් කියවෙනවා. ඊට පස්සේ මුල සිට අගට අග සිට මුලට ඒ පහ දවස් පහක් කියවනවා. එතකොට එතන මාස 1මාරයි. ඊළඟට ගන්නවා ඒ කොටස් දෙක එකතු කරලා. හේසා ඉඳලා වක්ඛන් දක්වා කොටස් 10ම දවස් 5ක් කියවනවා. ඊළඟට වක්ඛන් ඉඳලා කේසා දක්වා කොටස් 10 පටිලෝම වශයෙන් දවස් 5ක් කියවනවා. නැවත අනුලෝම පටිලෝම වශයෙන් දවස් 5ක් කියවනවා. දැන් මාස දෙකක් පිරෙනවා. ඊළඟට ගන්නවා පප්පාස පංචකේ. ඒ කියන්නේ හදයන්, යකනම්, කිලෝමකම්, පිහකම්, පප්පාසං. ඒ කොටස් පහ ඒ විදිහට මුල සිට අගට 15ක් කියවනවා. ඊළඟට හදයන්, යකනම්, කිලෝමකම්, පිහකම්, පප්පාසං මේ කියලා මුල සිට අගට කියවාගේ පප්පාසං, පිහකම්, කිලෝමකම්, යකනම්, හදයන්. ආපස්සට 15යි. මුල සිට අගටත් අගට වලට 15ක් කියවනවා 15යි. මම දැන් මාස දෙකමාරයි. ඊට පස්සේ තුනම එකතු කරනවා. කේසා ඉඳලා පප්පාසන් දක්වා කොටස් 15ම දින පහක් කියවනවා. නැවත කොටස් 15 ආපස්සට දින 15ක් කියවනවා. නැවත මුල සිට අගටත් අග සිට මුලට මේ කොටස් 15 දින පහක් කියවනවා. එතකොට ඔන්න මාස 3ක් ඉරෙනවා. ඊළඟට ගන්නවා මත්තලුංග පංචකය කියන්නේ අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං කියලා පහ මුනසිකාගට පස් දවසක් කියවනවා ඊළඟට මත්තලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං ඒක පටලෝම වශයෙන් දවස් 5යි නැවකානුලෝම පටලෝම වශයෙන් දවස් 5යි දැන් මාස 3මාරයි ඊට පස්සේ කේසා ඉඳලා මත්තලුංගං දක්වා කොටස් 20ම දවස් 5ක් කියවනවා මුලසිකාගට ඊට පස්සේ මත්තුලුංගන් ඉඳලා කේශා දක්වා දවස් 5ක් කියවනවා. නැවත මුල සිට අගට අග සිට මුලට දවස් 5ක් කියවනවා. දැන් ඒකට මාස 4යි. ඊළඟට ගන්නවා මේද චක්කය කියලා කොටස් 6ක් තියෙනවා. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ කියන හය මුල සිට අගට දවස් 5යි අග සිට මුලට දවස් 5යි මුල සිට අගට අග සිට මුලට දවස් 5යි දැන් ඒකට මාසය 4මාරයි ඊළඟට ඒ කොටස් පහම එක්කාසු කරනවා. කේසා ඉඳලා අර වගේ මේ දෝ දක්වාම 15ක් කියවෙනවා. මේ දෝ ඉඳලා කේසා දක්වා ආපස්සට 15ක් කියවෙනවා. මුල සිට අගට අගසිට මුල 15ක් කියන දැන් මාස පහක් කෙරෙනවා. ඊට පස්සේ ගන්නේ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං කියන කොටස් 6 මුල සිට අගට 15යි අගසිට මුල 15යි මුල සිට අගටත් අග සිට මුලට 15යි. එතකොට එතන මාස භාගයක් කියන අඩ මාසයක් ගියා. දැන් මාස 5මාරයි. අයමත් පටන් ගන්නවා කේශා ඉඳලා මුත්තන් දක්වා 32ම දවස් 5ක් කියවනවා. ඊට පස්සේ මුත්තන් සිට කේශා දක්වා පටිලෝම වශයෙන් දවස් 5ක් කියවනවා. මුල සිට අගටත් අග සිට මුලට දවස් 5ක් කියනවා. දැන් මාස 6ක් පිරුණා. මේ මාස 6ට කියන සජ්ජායනා කාලය. ඔය කාලය තුල අර තමන් ඉගෙනගෙන තියෙන්නට ඕන අර එක එකක් ගානේ පාට වර්ණය. ඒකේ හැඩහුරුකම. ඒ වගේම ඒක පිහිටි දිශාව. ඒකේ පිහිටි තැන. ඒ පිහිටි ඉම. මේ ටික ඉගෙන ගන්නට ඕන. එහෙම කරගෙන යනකොට නැවත නැවත හිතිනුත් ඒ වාගේ භාවිතා කරන මාස 6ක් ඔය සැලැස්මතම ඒකට මාස 6ක් හිතින් මේ මෙනෙහි කිරීමේදී උපදේශ ප්‍රේලියක් තියෙනවා කරුණු 10ක්. ඉතින් ඒවා අනුගමනය කිරීමේදී යම් කිසි එක කොටසක් තදින් හිතට අරමුණු වෙනවා. ඒ තදින් හිතට අරමුණු වෙන එකේ නම අත්තර දාලා පිළිකුල පිළිකුල පිළිකුල කියලා මෙනෙහි කරනවා. අපිට වැටහුනේ කේසා කියන කාර්යයට වැටුණා නම් ඔක්කොටම වඩා ඒක වැටුණා නම් ඒක හරියට පින්තූර ගත්තා වගේ හිතට අරමුණු වෙලා තියෙනවා නම් කේසා කේසා කේසා කියන වචන අත්තර දාලා පටික්කුලයි පටික්කුලයි පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි මේක මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙලා ප්‍රථම ධානය උපදිනවා. ඒ ප්‍රථම ධානයේ සියවර දහස්වර ප්‍රගුණ කරනවා වශී කර ගන්නවා. ඊට පස්සේ තවත් එකක් කොටසක් ගන්නවා ලෝම එහෙම නැත්නම් නාඛාය වගේ එකක් එකක් කරගෙන එක එක කොටසකින් ධානය එකක් බැගින් උපදවනවා. මේ පටික්කුල මානසිකාරයෙන් පුළුවන් එක ධ්‍යානයක් පමණයි. මොකද විචාරක ਵਿਚාර තියෙන්නට ඕන ඉක්මවා යන්න නොගින් මේ පරි නිසා. එතකොට මේ කියන මේ ධ්‍යාන 32ක් මේ කොටස් 32කට උපදවන්න පුළුවන්. ඉතින් මේ ධ්‍යාන උපදවනවා කියන එක සුළු දෙයක්. ඒක විපස්සනාට හරීම තමයි ඊට පස්සේ තියෙන්නේ. නමුත් මේ මේ භාවනා කිරීමේදී අර මෛත්‍රී භාවනා ආනිසංස විදිහටම ලැබෙනවා. සැපසේ නිඳ යනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා, සිතේ සමාධිය වහවහ ලැබෙනවා, මරණාසන්න පවා මනස සිහිනුනේ යුක්ත වෙනවා පමණක් නෙමෙයි, දිව්‍ය සමාන අරමුණකදීවත් කෙලෙස් හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ තරමට පුදුම විදිය ආනිසංස රාශියක් මේ පිළිකුල් භාවනාවෙන් ලැබෙනවා. මෙන්න මේ නිසයි මේ පිළිකුල් භාවනා වැඩි යුතු වන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මරණානුස්සති භාවනා වඩන්නේ ඇයි? එමගින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද? මරණානුස්සති භාවනා වඩන්නේ කෙසේද? පැහැදිලි කර දෙන්න. ත්‍රිවංශරණයි මරණානුස්සති භාවනාවක් විශේෂ භාවනාවක්. මේක විශේෂයෙන්ම හඳුන්වන්නේ ප්‍රඥා චරිතයට, බුද්ධි චරිතයට. මරණානුස්සති භාවනා වැඩිම සඳහා ක්‍රම කීපයක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙන මාත්‍රිකා 8ක්. එයින් කීපයක් අපි හඳුන්වන්න සතුටුයි. විශේෂයෙන්ම මේ මරණානුස්සතිය වැඩිීමේදී තමන්ගේ හිතේ පහළ කරගන්න ඕනේ සතිය. කියන්නේ මනස සිහිය තියෙන්නට ඕනේ. මනස සංවේගය තියෙන්නට ඕනේ. ඒ වගේම නුවණ හොඳින් අවදීන් තියෙන්නට ඕනේ. මොකද කාරණේ තමන්ගේ මරණය ගැන පැති නොගන්න. තමන්ගේ හිතවතාගේ මරණය ගැන ශෝක නොවන්න. තමන්ගේ අහිතවතාගේ මරණය ගැන සතුටු නොවන්න. අපට ඔවගේ සිහියක් නුවණක් සංවේගයක් හොඳින් තියෙන්නට ඕනේ. මරණානුස්සතිය වැඩිීමේදී බොහෝසෙන් ගුරු උපදේශ ලැබෙන්නේ තමන් දුටු විරු තමන් දැකලා පුරුදු මරණයක් ගැන සිහි කරනවා තමන්ගේ ගමේ නැත්නම් තමන්ගේ නිවසේ නැත්නම් තමන් දන්නා දුරණ කෙනෙක් මරණයටපත් වෙලා තියෙන ආකාරය හිතින් බලනවා. දැකපුරුදු හැටියට හිතින් බලාගෙන තමන්ද තමන් ඒක මෙනෙහි කරනවා මේ මරණය මටත් අනේකාන්තයෙන් පැමිණෙනවා. ජීවිතය අනීතයි මරණය නීතයි මරණය නීතයි මරණය නීතයි කියන මේ විදිහට තමන්ටත් ඒක ආරෝපණය කරගන්නවා. ඒක තියෙනවා පිළිවෙල රාශියක්. එකක් තමයි වදක පච්චුපට්ඨාන. අර කඩුවක් අමෝරාගෙන දැන්දම් මරන්නේන වදකේක වාගේ මේ මරණය උපන්දා පටන් තමා පසුපසෙන් වාමනී කරන්නට ඕනේ. ඒ වගේම ගහේ ඉදුණු ගෙඩියක් බිම වැටෙනවා වාගේ උදා වූ සූර්යයා බැහැගෙන යනවා වගේ උදා වූ හඳ මණ්ඩල බැහැගෙන යනවා වගේ ආසන නැගුණු වලාකුළ විසිරී යනවා වගේ මේ හැම එකක්ම කුඩා ඇල දොළ නියං කාලේ හිඳෙන්නා වගේ එවාගේ වතුර මතු පිට හැදිච්ච දීබබුල බිනි බිනි යනවා වගේ මේ මරණය ඒකාන්තයෙන් ශරණයක් ශරණයක් පාසා මා පසුපස එනවා යම් වෙලාවක මරණය වෙනවා වෙනවාමයි කියලා තමන්ද තමන් මේ මරණය ආරෝපණය කරගෙන හිතින් මෙනෙහි කරනවා. ඒකෙදී අරමුණු වශයෙන් ගන්න ජීවිතය අනීතයි මරණය නීතයි කියන වචන දෙක. ඒ වගේම සම්පත්‍ති විපත්‍ය හැටියට බලනවා. සෑම සම්පත්තියක්ම විපතකින් අවසන් වෙනවා. ඒ වගේම මේ උපතින් ලබාගත් ජීවිත සම්පත්තිය මරණයෙන් විපතයට යනවා කියන එක නුවණින් මෙනෙහි කරමින් ජීවිතය අනිත්‍යයි මරණය නියතයි මරණය නියතයි හිතනවා. ඊළඟ මේ ලෝකෙහි හිටිය බොහෝ පුණ්‍යවන්තයෝ එවාගේ මහා කාය බල ඇත්තෝ බොහෝ ධනවත් අය එවාගේ බොහෝ 이르දිවන්තයෝ බොහොම ඥානවන්තයෝ ඒ ඔක්කොම ජීවිත අවසානයේ මරණයටපත් වුණා. ඒ වාගේ එවන්නම් මරණයට ගියා නම් මාවන්නම් ගැන කවර කතාවද? මට ඒකාන්තයෙන් මරණය සිදු වෙනවා. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි, මරණය නියතයි මෙනෙහි කරනවා. ඒ වගේ මේ ශරීරය පවත්වන්නේ හිත මේ ජීවිතේ පවතින්නේ කරුණ කීපයක් උඩයි. ආස්වාස ප්‍රස්වාස දෙක නිසා, ආහාර පාන දෙක නිසා, සතර ධාතුන් සමව පවත්නා නිසා මේ ආදී කරුණු නිසා ඉරියව් නිසා මේ ජීවිතය පවතිනවා. ඒකට ආස්වාස ප්‍රස්වාසයේ අවහිර වීමෙන් මරණය වෙන්න පුළුවන්. ගන්න ආහාර පාන වශවිස වීමෙන් ආගුණ වීමෙන් මරණය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සතර ධාතු අසමානව පැවතීම නිසා ධාතු ශෝභ නිසා මරණය සිදු වෙන්න පුළුවන්. ඉරියාපත අපහසුතා නිසා මරණය සිදු වෙන්න පුළුවන්. ඒ හේතු කොටගෙන හෝ මරණය සිදු වෙනවා ජීවිතය අනීතයි මරණය නීතයි මෙහෙම හිතන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතේ කොච්චර කාලයක් පවතිනවද කොයි වාසේ නැති වෙනවද කොයි විදිහේ අසනීපයකින් මරණය සිදු වෙනවද කොතෙන්දී මරණය සිදු වෙනවද මරණින් මත්තේ කොතනද මේ ජීවිතේ නැතු උපදිනවද කියලා නිශ්චයක් තීරණයක් නැති නිසා මේ ජීවිතය අනීතයි මරණය නීතයි මරණය නීතයි කියලා හිතෙනවා එනෙහි කරනවා ඒ වගේම තවත් දුරට හිතෙනවා මේ ජීවිතයට බොහෝ අනතුරු තියෙනවා. නොයෙක් රෝගාබාධ නිසා මරණය සිදු වෙනවා. නොයෙක් අවියාවුද නිසා මරණය සිදු වෙනවා. ගින්න නිසා, ජලය නිසා, වසවිස නිසා, අවියාවුද නිසා, මේ ආදී විපාක නිසා, සතුන් දෂ්ට කිරීම නිසා මේ ආදී හේතු රාශියකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. එනිසා ජීවිතය අනිත්‍යයි, මරණය නීතයි. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න ඉස්සර මරණය සිදු වෙන්න පුළුවන්. පහළ හෙළ හුස්ම නැවත ගන්න ඉස්සර මරණය සිදු වෙන්න පුළුවන්. ඒ වාගේක චිත්තක්ෂණයකින් මේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. එනිසා ජීවිතයේ අනිත්‍යයි මරණයේ නිත්‍යයි මේ ක්‍රමයට විසුද්ධි මාර්ගය හඳුන්වනවා. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන ක්‍රමය එහෙම දිගට තිබුණත් කෙටි කෙටි මේක මරණයේ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මරණය මෙනෙහි කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා උපචාර ධානය කියන අර ප්‍රථම ධානයට සමීප ධානයක් උපදවන්න පුළුවන්. නීවරණයටපත් වූ ධානයක් උපදවන්න පුළුවන්. එක එකක් ගන්න එක එක වචනයක් ගානේ උපචාර සමාධි උපදවන්න පුළුවන්. ඒ උපචාර සමාධියත් අර ප්‍රථම ධානයට බොහෝම ආසන්නයි. ඒහා සමාන ආනිසංස ලැබෙනවා. එක වැඩුව අයටත් අර වගේම 11 මහා ආනිසංස ලැබෙනවා. සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ගේ ප්‍රිය වෙනවා, මිනිසයන්ගේ ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවැගේ වශයෙන් සවියාවුද ආදී විපත්ති වලකිනවා මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා සිතේ සමාධිය වැඩෙනවා මරණාසන්න මොහොතේ මහා සිහිනුවණින් ඉඳ ලැබෙනවා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා එවැගේම ජීවිතයේ අනිත්‍යත්වයේ වැටහෙන නිසා කිසි දෙයක කල් දන්නේ නැහැ මම භාවනා කිරීමවත් සිය සමාදන්ව රැකීම ගැනවත් ආගමානුකූලව කටයුතු කිරීම කල් දාන්නේ නැහැ අප්‍රමාද ගුණය වැඩෙනවා එතකොට මේ කියන මුලින් සඳහන් වූ බුද්ධානුස්සතිය ඊළඟට අද සඳහන් කළ මෛත්‍රිය පටිකූල මනසිකාර අසුභ භාවනාව මරණානුස්සතිය කියන මේ හතරට කියනවා ආරක්ෂක භාවනා චතුරාරක්ෂා භාවනා කියලා. මක්නිසාද මේකට චතුරාරක්ෂා කියන්නේ? අර බෝධිසත්වයන් වහන්සේ උපන්දා පටන් සතරවරන් දෙවියන් හතර දිසාවේ ආරක්ෂාගත වගේ භාවනා කරන නැත්නම් ජීවිතයේ ධර්මයෙන් පවත්වන අයට ආරක්ෂා හතරක් තියෙන්න ඕන. මොකද්ද පළවෙනි ආරක්ෂාව? බුදු ගුණ ආරක්ෂා. බුදු ගුණෙන් තමන්ගේ සිතේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය බාටපත් වෙනවා. එනිසා මේ කරන ප්‍රතිපත්තිවල ආනිශංස ලැබුණා හෝ නොලැබුණා හෝ කලකිරෙන්නේ නැතුව ඒක දිගට පවත්වා ගන්න ශක්තිය ලැබෙනවා. ඒකේ ආරක්ෂාවක්. සිත ආරක්ෂා වෙනවා. මෛත්‍රී භාවනා ප්‍රගුණ කිරීම නිසා බාහිර උපද්‍රවයන්ගෙන් ජීවිතය ආරක්ෂා වෙනවා සොර සතුන්ගෙන් සතුන් සර්පයන්ගෙන් වෙනත් වෙනත් හේතු නිසා පිටින් එන කරදර බොහෝ සෙයින් මඟ ඇරෙනවා මෛත්‍රිය වඩන්නාට අනුතුරු වලකිනවා මේ නිසා ඒක විශේෂ ආරක්ෂාවක් ඊළඟට අසුභ භාවනා වැඩි වීම නිසා මේ දුටු දුටු දේ ගැන තියෙන සිදුවෙන ඇලීම් ස්වභාවය මේ දුර වේලාරේ කිසි දෙයක් සුභ වශයෙන් නොගෙන ඒ සම්බන්ධව ඇලීමෙන් තොරව තමන්ගේ සිත ආරක්ෂා වෙනවා. භාවනා වශයෙන් මරණානුස්සතිය වැඩි වීම නිසා තමන් කිසිම දෙයක ප්‍රමාදයක් ඇති කරන්නේ කලිය යුතු දේ ඒ ඒ වෙලාවටම කරන තමන් හිත නිදහස් කරගන්නවා. මේ තරමට ආරක්ෂක භාවනා හතරක් තමයි මේ චතුරාර්ය නමින් හඳුන්වන්නේ. මේ එක එක භාවනාවක් එදිනෙදාම තමන්ට ආනිසංස ගෙන දෙනවා. මේ භාවනා මනවින් වැඩි දියුණු කිරීම නිසා Tamande එදිනෙදාම අර මුලින් සඳහන් කළ ආනිසංසය ගලාගෙන ඉඳ පටන් ගන්නවා. මිනිස්යන්ද ප්‍රිය වීම, අමනුෂ්‍යයන්ද ප්‍රිය වීම ආදී මේවා අපට අවශ්‍යයි. පස්නිසාද අපි ලෝකේ ජීවත් වෙන බැවින් කාගෙන්වත් අපට පීඩාවක් නොමැතිව කාගෙත් හිතට සැනසීමක් විදිහට ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා මේ භාවනා මානසිකාරය පුරුදු කිරීමෙන්. එනිසා මේක බෞද්ධ වූද අබෞද්ධ වූද ඕනම කෙනෙකුට වැඩිමේ ප්‍රයෝජන ලැබෙනවා. මේ නිසා අපි මේ භාවනා ක්‍රම ස්වල්ප වශයෙන් හරි ප්‍රගුණ කර ගැනීමට බලාපොරොත්තු වීම ඉතා සුදුසුයි කියලා අපි මෛත්‍රියෙන් මතක් කරනවා. භාවනාව සිදු කර එම කුසලය තිලක්ෂණෙන් නැගිය යුතුයද? ඒ තිලක්ෂණෙන් නගන්නේ කෙසේද පැහැදිලි කර දෙන්න. බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ මරණානුස්සති භාවනාව හරි කවර හෝ භාවනාවක් වඩලා ඒක අපේ විත්‍රිලක්ෂණ විපස්සනාට වැඩිම අත්‍යවශ්‍යයි. සැලසුම් වශයෙන් අපි හඳුන්වනවා නම් සංක්ෂේපයෙන් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි බුදුගුණ වැඩුවා කියලා හිතමු සුළු වෙලාවක් බුදුගුණ වැඩිීමේදී පහළ වූ නාම රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළපෙළී පැවති බැවින් දුක්ඛයි තම තමන් කැමැතිසේ නොකවති බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා ඒ වගේම මේක චතුරාර්ය සත්‍යයට හරවනවා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප ධර්ම සමූහයේ පීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරය සත්‍යයි ඒ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. මේ දෙකෙන්ම තොර වූ නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත වූ නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. මෙසේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන සමුදය සත්‍ය ප්‍රහාණය කරන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන නියාන හේතු දර්ශන අධිපත්‍යාර්ථයෙන් සමන්වාගත වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. මාගේ මේ භාවනාමය කුසලය බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කරන ලද මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා භාවනාවට ළඟනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. මෛත්‍රී භාවනාවේදීත් එහෙමයි. අසු භාවනාවේදීත් එහෙමයි. මරණානුස්සති භාවනාවේදීත් එහෙමයි. එවිදී භාවනාවක් වඩලා මේ භාවනා කරන කාලය තුලදී පහළ වූ නාම රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය බැවින් අනිත්‍යයි ඇතේමින් නැතිමින් පිළිපිලිය ගිය බැවින් දුක්ඛයි තම තමන් කැමතිසේ නොපැති බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ මේ නාම රූප සංස්කාර ධර්ම පීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරේ සත්‍යයි ඒ දුක්ඛ සත්‍ය උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙකෙන්ම තොර වූ විස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත වන ආර්ය අෂ්ටායක මේ ශාන්ත නිර්වාණ ධාතු දුක්ඛ නිරෝධ සත්‍යයි දුක්ඛ සත්‍යය පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් ආબોධ කරන නීයාන හේතු දස්සන අධිපති අරතින් සමන්වාගත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි මාගේ මේ භාවනාවේ කුසලය බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කරන ලද ඒ ගාමිරි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිස හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන ලබා ගන්නවා මේක වැදගත් භාවනාවක්. අර සමත භාවනා ගණේට වැටෙන්නේ මේ බුදු ගුණ භාවනා, මෛත්‍රී, අසුභ, මරණ සති භාවනා. ඒක විපස්සනාවට හැරීමෙන් අර සීල, සමාධි, ප්‍රඥා කියන ගුණාංග තුනම සම්පූර්ණ වෙනවා. මෙන්න මේකයි පිළිවෙල. එනිසා ත්‍රිලක්ෂණය නැගීම හැම දෙයකදීම ඔබ පුරුදු වෙන්නට ඕන. දානයක් දුන්නා, බණක් ඇහුවා, කණක් දේශනා කරතා, ධර්ම සාකච්ඡා කරතා, භාවනාවක් කරතා, ඒකේ අවසානයේ මේ වගේ සරල විදිහට හෝ ත්‍රිලක්ෂණ විපස්සනාව චතුරාර්ය සත්‍ය නැංවීම කළ යුතු වෙනවා. ඒකෙන් තමයි ප්‍රඥා භාවනා සම්පූර්ණ වෙන්නේ. මෙතකින් අප විසින් මේ සද්ධර්ම වර්ෂාව නිමිත්තෙන් පැවැත්වූ ධර්ම සාකච්ඡා තුළින් ජනිත කුසල සම්භාරය අපි සෑම දිනාට මෙලව ආයුර ආරෝග්‍ය සැපතත් ධර්මාඥාන භාවනාඥාන දියුණුවක් දෙලව සුබසතත් එවාගේම තු තම තමා පතන බෝධි ඥාන වලින් අජරාමර ශාන්ත ප්‍රණීත අග්‍ර අමා මහ නිවන් සුව පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.